ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ආදරණීය රසික රසිකාවනි මේ ආරම්භ කරන්නේ ඔබේ ඉරිදා සංග්‍රහයයි ශිවාච සුන්දරාච භවතුත්තේ ජීවන යාත්‍රා සංස්කෘත පාඨයක් මේ පාඨය ඉතාම ප්‍රසිද්ධයි එහි සිංහල බසින් තේරුම වන්නේ යහපත් සේම සුන්දරද වේවා ඔබගේ දිවි ගමන ඉන්දියාවේ මහා භාරතයේ මහා සම්ප්‍රදායයක් ගොඩනැගූ අද්විතීය ගායන ශිල්පිනිය සංගීතවේදිනිය ලතා මංගেশකර් මේ කලාකාරිය ගායන වේදිනිය අපෙන් සමුගත්තත් ලක්ෂ සංඛ්‍යාත ගීත ඇය ඉතිරි කොට තබා ගියා. ඇගේ දිවි ගමන සාර්ථකයි. ඉතින් අපි ඉරිදා සංග්‍රහය ආරම්භයේදී ඇය විසින් ගායන ලද භජන් ගීත දහස් ගණන අතුරින් මේ ගීතය තෝරගන්නවා ඇයටද උපහාරයක් පිණිස. Thank you. සාකච්ඡාවකදී නිහඬතාව යනු එක්තරා ආකාරයක කලාවක් කියලා ඇමරිකානු ලේඛක හා දේශක ඩේල් කානගි ඔහු 1888 ඉඳලා 1955 දක්වා ජීවත් වුණු කෙනෙක්. සාකච්ඡාවකදී නිහඬතාව යනු එක්තරා ආකාරයක කලාවක් කියලා පවසලා තිබෙනවා. මේ විද්වත් කියමන් උපුටා ගත්තේ ලාල් හේවාපතිරණ මාධ්‍ය විද්‍යාවේ පොතේ. ඔහුටත් අපි ස්තුතිවන්ත වෙනවා. නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනියද අපෙන් සමුගත්තත් ඇගේ හඬ ගායන ලීලාව අප මනසෙහි රැව් පිළිරැව් දෙනවා. ඉතින් ඇය සඳහා බණ්ඩාරකේ විජේතුංග විසින් ලියන ලද ගීයක් තෝරගන්න කල්පනා කළා. ආදර ගීතයක්. එය වියෝගය දනවන ගීතයක්. ඇගේ වියෝගය අපට දුකක්, ඊටා දුකක්. මා හිතන්නේ රෝහණ වීරසිංහ සංගීතවේදියාගේ තනු නිර්මාණයක්. අපි මේ ගීතයට සවන් දෙමු. නොදන්නේකි මමත් නොදන්නේමි සබඳ කමකෝ මමත් නොදන්නේ සිංහලේ මහා සිනමා වංශය දෙක සිංහල සිනමාවට අවුරුදු 75ක් පිරුණා ඇසුරුයෙන් දීලසීනනි පුරා දහම් සිදේ නැවි හනි සුවදේ

සිරිනේ නැවි හරි සුවදී වෛරය වැලිපිල්ලේත් මිත්‍රත්වය කළුගලේත් ලියා තැබීමේ කලාව මිනිසාට තවම හුරු වී නැත. චීන අගමැති මාවු සේතුන් තමයි එහෙම කියන්නේ. එතුමා 949 සිට 976 දක්වා අගමැතිකම් කර තිබෙනවා. ජීවිත කාලය 1893 ඉපදිලා 976 දී මිය පරලොව යන සෑහෙන වැඩ කොටසක් කළ මාඋසේතුම් සාහිත්‍ය කලා සංගීත කලා සිනමා කලා නාට්‍ය ආර්ථික දියුණුවට සමාජ දේශපාලනික දියුණුවට බොහෝ වැඩ කටයුතු කළා බොහෝ දරදඬු තීරණ දැඩි තීරණක් ගත්ත කෙනෙක්. කෙසේ වුණත් චීනයේ අද තියෙන මේ දියුණුවට මාවුසේතුන්ගේ අතීත දායකත්වය පැවති බවට දෙස් දෙනවා. ඒ කියන්නේ ඒවට නිදර්ශන තිබෙනවා. අපි තෝරගනිමු විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ ගීතයක් ඉරිදා සංග්‍රහයට ඇය විසින් සිය ගණනක් ගීතයක් දහස් ගණනක් ගීත ඇය විසින් ගයලා තිබෙනවා. අපි ඉන් එක් ගීයක් මෙසේ ඔබ වෙනුවෙන් තෝරගන්න කැමති වෙනවා. අප කුමටද ගොත් නොරට සිඟන්නේ අපේ සුරු මව් පොළොවේ තැවෙන්නේ ඒවා ඉල්ලා කලාව වූ කලී මිනිසා විසින් සිදු කරන නිර්මාණ නොවේ මිනිසා යනු කලාව විසින් සිදු කරන ලද නිර්මාණයක් කියලයි චීන දාර්ශනික කොන්ෆියුෂියස් තුමා පවසන්නේ. ක්‍රිස්තු පූර්ව 551 ඉඳලා 479 දක්වා එතුමා ජීවත් වුණා. ඒ කියන්නේ මිනිසා, පිරිමියා, ගැහැණිය. එය තමයි ලෝකේ විශිෂ්ටතම නිර්මාණය සබාධම විසින් කරන ලද මේ පණිවිඩය තමයි කන්ෆියුෂියස් තුමා විසින් පවසන්නේ අබේවර්ධන බාලසූරිය මේ ගායකයාණන්ට තිබුණේ අපේ හඬක් සිංහල හඬක් ගැමි හඬක් ඔහු කොළඹ සිදාදියට ඇවිල්ලා පැලපදියම් වෙලා ගීත ගණනාවක් ගායලා ඔහුම පිළිවෙලට වැඩ කළ කෙනෙක් උත්සාහවන්තයි අද අප අතර නැති වුණාට අපිට ඔහු මතක් වෙනවා. ඔහුගේ ප්‍රියම්බිකාව නිරංජලා සරෝජිනී දෙදෙනා එක්ව ගැයූ ගීත රාශියක් තිබෙනවා. අභිවර්ධන බාලසූරිය මුලින්ම ගායනා කළේ කුලරත්න ආර්යවංශ විසින් ලියන ලද සර්ණලතා ගීතය. අපි අද තෝරගන්නවා මහාචාර්ය සුනිල් ආර්යරත්න විසිනි. ලියන ලද වික්‍රත්නායකයන්ගේ සංගීතයට අබේවදන බාලසූරිය ගැයූ මේ ගීතය. Thank you. උපල් අත් දඬුවසවාගෙන් නියඟෙන් දාගිය තිරුර වාරුතර දිරුයි පල්ලත් දඬුවසවාගෙන් නියඟෙන් දාගිය තිරුර වාරුතර බලා සිටින්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ ගංගා එන්නකෝ ගංගා මං බලා ආස බලාගෙන දිය පොද රහිතව අකාලෙට මහලු පිපුරුණු දෙතොලින් ආස බලාගෙන දිය පොද රහිතව අකාලෙට මහලු හඬා වැටෙද්දී මා පෙනෙනයි සෞවෙන් මූදු ගියා ඔබ නෑනේද ඉතින් යලි අහක බලන් යන්නේ ගංගා ඉන්න ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.